ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ කඩවත සමාධි මැදුර පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරයන්හි අධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය පයාගල නන්ද ස්වාමීන් වහන්සේ ධර්ම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 ඒත පස්ස ඉමං ලෝකං චිත්තං රාජ රතුපමං එත්ත බාලා විසීදಂತಿ නත්ති සංඝෝ විජානතං තීති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි ගාථා ධර්මයෙන් උගන්වන්නේ පින්නතුනේ මේ ලෝකයේ තියෙන සැබෑ తත්වයේ පිළිබඳව පුහුදුන් සත්වයාගේ ස්වභාවය තමයි පුහුදුන් සත්වයා නිර්මාණය කරගත්ත ලෝකයේ තුල ජීවත් වීම. අපි එක එක්කෙනා මවාගත් නිර්මාණය කරගත් හදාගත් ලෝක අපට තියෙනවා. ඒ ලෝකවල අපේ තියෙන ඥාන ශක්තිය, ප්‍රඥාව, දැනීම, අවබෝධය, වැටහීම අනුව හොඳ නරක දෙකම ඇතුළත් වෙලා තියෙනවා. සමහර ඇත්තන්ගේ ලෝකවල තියෙන්නේ අසහනය, දුක දුම්නස, කඳුල වේදනාව. තවත් කෙනෙකුගේ ලෝක තුල තියෙනවා නිවීම, තැම්පත්කම, සංවරකම, අස්සසිල්ල. මෙන්න මේ විදිහට පින්නතුනි අපිට මේ ලෝක පිළිවදව බෙදන්න පුළුවන්. මේ ලෝක ඇති කළේ කවුද? මේ ලෝක ඇති කරගන්නේ තමා විසින්මයි. දහම දැනගත්ත කෙනෙක්, ඉන්ද්‍රිය අනුශාසනාවක් අහපු කෙනෙක්, බුදුබණට ආවනත කෙනෙක් අර මම සඳහන් කළ කලින් සඳහන් කළ නිවීම වෙනුවෙන් ලෝකේ හදා ගන්නවා. තැම්පත් වීම වෙනුවෙන් ලෝකේ හදා ගන්නවා. සහනේ සැනසීම වෙනුවෙන් නිවන වෙනුවෙන් තමාගේ ලෝකේ හදා ගන්න. දහම කිසිම ආශිර්වාදයක් නොලබන දහමේ ස්පර්ශයක් නොලබන දහමට තමන්ගේ සවන් යොමු කරන කෙනෙක් තුල ඊට වඩා හාත්පසින් විරුද්ධ ස්වභාවයක් තමයි ගොඩ නැගෙන්නේ. අසහනේ තියෙනවා, ක්‍රෝධේ වෛරේ තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනවා, පලිගැනීම තියෙනවා, දුක් වේදනා දුම්නස තියෙනවා. ප්‍රයත්න මේ ගැන අවබෝධයක් ලබන්නට අමාරු නැහැ. තමන්ගෙන්ම අහලා බලන්න මොනතරම් දුරට මම සැනසුන සැනසෙන කෙනෙක්ද? සතුටෙන්ද ඉන්නේ? අසහනෙන්ද ඉන්නේ? නොඑක් නොඑක් දෙනා කරපු අකටයුතුකම් අඩුපාඩුකම් ගැන හිතන විදිහේ කෙනෙක්ද මේ කාරණේ ඉතාම වැදගත් වෙනවා පින්නතුනේ අපේ වයෝවෘද්ධ ඇත්තන්ට මොකද වයෝවෘද්ධ ඇත්තෝ සමහර විට ධර්මයේ පිළිබඳ මනා දැනීමක් නැතිකමෙන් අර අකුසල් අතර කියවෙන උද්දච්ච කුක්කුච්ච කියන හිත ඇති කර ගන්න. නොසන්සුන්කමත් කළ හොඳ පිළිබඳ හරි වැටහීමක් නැතිකමත් කළ අකුසල් පිළිබඳ දැනීමක් නැතිකමත්. කුකුස් පහල කරගන්නේ අන්නේ පිළිබඳව. මේ බණහන වෙලාවේ බෞද්ධයන් තුල මේ කියන ලක්ෂණේ සමහර විට තියෙනවා. එහෙම හැඟීමක් ඇති වෙන්නේ කවර කරුණක් නිසාද? නියමාකාරයෙන් නිවැරදිව ධර්මයේ නොදන්න කම නිසා. ඒ නිසා අපි මේ වෙලාවේදී අපේ හිත වැඩ කරන හැටිනේ මම දැන් සඳහන් කළේ ලෝකයේ මුල් කරගෙන ලෝකයේ මුල් කරගෙන අපේ හිත වැඩ කරන හැටි. ඒ නිසා මූලික වශයෙන් අපි හිතන්න ඕන කරන දෙයක් තමයි මතු භවයේට මතු උපදින තැනට යමක් කමක් කර කියා ගන්න අදහසින් තමයි බොහොම දෙනෙක් වයසක ඇත්තෝ බනහන්. සමහර වෙලාවට තරුණ ඇත්තෝ එහෙමටම එහෙම යමක් ගැන හිතන්නේ නැතුව වෙන්න පුළුවන්. නමුත් වයසක ඇත්තන්ට තමන්ගේ වයස අනුව එවැනි දෙයක් සිටීම සිතටේම සාධාරණයි. ඉතින් අපි නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරනකොට පතු භවය ගැන කියනවානේ. අපායට යන අය ගැන කියනවා, දිවි ලෝකේ යන අය ගැන කියනවා, මනුස්ස ලෝකේ උපත ලබන අය ගැන කියනවා. කෙටියෙන් කියනවා නම් සුගති දුගති දෙක ගැනම කියනවා. මේ සුගති දුගති දෙක ගැන කීම පිළිබඳව පින්නතුනේ මනවින් කල්පනා කළොත් අපේ සූත්‍ර ධර්ම වැළුවොත් එහෙම ඒ සූත්‍ර ධර්මවල තියෙනවා මෙහෙම දෙයක්. යම් කෙනෙක් ප්‍රාණඝාත අකුසලයේ කරනවා නම් ඒ අකුසල හේතුවෙන් එයා නිරේට යන්න පුළුවන්. ඒ වගේම තිරිසං ආත්මේ උත්පත්තිය ලබන්න පුළුවන්. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්. ප්‍රාණඝාත අකුසල් කරන අය නිසක ලෙසින්ම දුගතියට යන්නේ නැති බව එයින් වැටහෙනවා. එයි. මනුස්ස ලෝකයක් ගැන සඳහන් කළානේ. බොහෝ සූත්‍ර ධර්මවල පින්නතුනි අකුසල් වල පව් වල විපාක කියනකොට මේ කාරණේ සඳහන් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ නොඑක් පිට වදාලා කෙනෙක් ප්‍රාණඝාත කුසලයේ කළ පමණින්ම සොරකම් කළ පමණින්ම ඒ වගේම කාමිත්‍යාචාරය කළ පමණින්ම අපාගත නොවන බව නොඑක් සූත්‍රවල සඳහන් වෙනවා. මින් අදහස් කරන්නේ නැහැ පින්නතුනේ එවැනි පව් කළ යුතුයි කියන එක. අකුසල් කළාට කමක් නැහැ කියන එක. ඒ වැරදි අවබෝධයට එන්න එපා. හැබැයි සමහර සූත්‍ර තියෙනවා පින්නතුනේ එහෙම වෙනත් භවයක් ගැන සඳහන් කළ නැහැ. මනුස්ස ලෝක ගැන සඳහන් කළ නැහැ. යම් කෙනෙක් මේ මේ විදියට සිත් සතන් නොමගට වරදට පාපයට වැරදි සිටිවිල්ලට යොදාගත්තොත් හොය කාන්තේම්ම අවීචි උපත ලබනවා කියලා. ආදිත පරයාය සූත්‍රය කියලා සූත්‍ර ධර්මයක් තියෙනවා පින්නතුනි සූත්‍ර පිටකේ. සංයුතනිකායේ. මේ ආදිසපරයය සූත්‍රයෙන් සඳහන් වෙන්නේ යම් කෙනෙක් නිමිති ගන්නවා නම් අනුනිමිති ගන්නවා නම් ඒ හේතුවෙන් අවීචිය උපදින්න පුළුවන්, නිරේ උපදින්න පුළුවන්. එතන සඳහන් වෙන්නේ නෑ පින්නතුනි යම් විදිහකින් තිරිසං භවය එහෙම නැත්නම් manuss ලෝකේ එහෙම තැනක් ගැන සඳහන් වෙන්නේ නෑ. ඒකාන්තගතව දුගතියට යන බව සඳහන් වෙන්නේ. කුමක්ද මෙන් කියන්නේ පින්නතුනි? නිමිති ගන්නවයි කියන්නේ ප්‍රධාන ලක්ෂණය. මෙතනත්ිය කාන්තාවක්. මොහු පුරුෂයෙක්. මොහු අසවලා. ප්‍රකටව පෙනෙන ලක්ෂණේ තමයි නිමිත්ත කියන්නේ. අනුනිමිත්ත කියන්නේ පින්නතුනි සවිස්තරාත්මකව හිතන එක. මේක අපි තවත් සරල කරගන්නවා නම් පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන්. ඇහිච්ච දේ පිළිබඳව දිගින් දිගට හිතනවා. හිතට දැනෙච්ච වේදනාව දුක සංతాපය ගැන දිගින් දිගට හිතනවා. ඒ වගේම දැනෙච්ච දේ ගැන සමහර කෙනෙක් දිගින් දිගට හිතනවා. ඒක නවත්තන්න ඕන. මේ සිතීම පින්නතුනි එක පැත්තකින් අපිට චේතනාත්මක ස්වභාවයට භාජනය වීමක් කියලා කියන්න පුළුවන්. චේතනා කියලා කියන්නේ කොහොමද? අபிසංකරෝතිති අபிසංකාරෝ. සංඛාර කියන එකයි චේතනාව කියන එකයි දෙකම සමාන අර්ථ තියෙනවා. අபிසංකරණය කියලා කියන්නේ පින්නතුනි යලි යලි සිටීම තුළින් සිටවිල්ල බලවත් කර ගැනීම. අපි మతు උපතක් පිළිබඳව සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ හේතු තුනක් සඳහන් කළා. ඒ හේතු තුන කුමක්ද? චේතේති, විතක්කේති, අනුස්සවේති, අනුසේති. මේ මේ වචන තුන. චේතේති කියනකොට පින්නතුනි දැන් මම සඳහන් කළ විදිහට තමා කළ යම්කිසි හොඳ හෝ නරක දෙයක් පිළිබඳව යලි යලි සිහිපත් කිරීම. මූලික වශයෙන් උත්පත්තියක් ලබන්න හේතු වෙනවා. ඒ නිසා අපේ වැඩිමහල් ඇත්තෝ, වයෝවෘද්ධ ඇත්තෝ දරුවන්ගෙන් ලැබිච්ච නොපනත්කම් පිළිබඳව තැවෙන්න එපා. තමන්පත් වෙලා ඉන්න අවස්ථාව මොනතරම් දුරට දුක්ඛිත, දෝමනස්සහගත තත්වයක් වුණත් ඒ ගැන පසුතැවෙන්න එපා. තමාගේ අතින් දැන හෝ නැදැන කෙරෙච්ච වරදක් පිළිබඳව පසුතැවෙන්නත් එපා. මේ කාල පරිච්ඡේදය තුල පුළුවන් තරම් දුරට පිං සිත් පහල කරගන්න කුසල් සිත් පහල කරගන්න. එයින් හිත පුරව ගන්න. අන්න එතකොට චේතනා හේතුයෙන් ප්‍රතිසන්දියකට ලැබෙන අවස්ථාව. මම අනිත් කරුණු දෙක මාත්‍රිකාවට අදාළ නොවන නිසා මේ වෙලාවේ විස්තර කරන්නේ නැහැ. මේ මාත්‍රිකාව පින්නතුනි දැන් අපි සඳහන් කළේ මේ මායාකාරී ලෝකයේ පිළිබඳව අපි කොහොමද කටයුතු කරන්නේ කියන එකයි. මායාකාරී ලෝකය කියලා කියන්නේ මම සඳහන් කළ විදිහට මවාගත්ත ලෝකේ. දැන් සමහර ඇත්තෝ ඉන්නෝ පින්නතුනේ Tamanට අවශ්‍යම නැහැ. නොකර බැරි දෙයක් නෙවෙයි. නමුත් කියන්නේ අනිත් මිනිස්සු hina වෙනවා. ඒ වගේම ලෝක රටේ මිනිස්සු මේවා දකිනවා. ඒ වගේම අපිට ඉතින් සුළුවෙන් කරන්න බෑ. මොන මොන තරම් හේතු සාධක ඇති කරගෙන පින්නතුනේ තමාගේ තණ්හා දිත්‍ති මාන කියන මේන් උපන්න කෙලෙස් දියුණු කර ගන්නවද වඩා ගන්නවද වර්ධනය කර ගන්නවද කෙලෙස් වලින් හිත පුරව ගන්නවද කල්පනා කරලා බලන්න. ඇයි මේ? අර තමන්ගේ ලෝකයේ ස්වභාවය එකයි. මොකද්ද ස්වභාවය? මොනම දෙයක් අසුළුවෙන් කරන්නේ නැහැ. පින්කමක් කළත් එතකොට මංගල්‍ය කටයුත්තක් කළත් ආමංගල්‍ය උත්සවයක් කළා. මේ හැම තැනකදීම පුහුමාන්නය ඉදිරිපත් වෙනවා. කවුරුවත් දඩ ගහන්නේ නැහැ තමන් මෙච්චර වියදම් නොකළා කියලා. කොහොමද ඒක හරියන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මිය දෙනවයි කියලා කියන්නේ පින්නතුනි කෙනෙක් මිය ගියාය කියලා කියන්නේ සංවේගජනක අවස්ථාවක්. කලාතුරකින් තමයි මරණ ගෙදර කියන්නේ මල ගෙදරකට ඒ වගේ අවස්ථාවක කුසල් සිත් පහළ වන විදිහට වැඩ කරන හැටි දකින්න ලැබෙයි. සීග්‍රයෙන් පරිහානියට යන ඡාතියක ලක්ෂණේ තමයි දේහයේ දවස් දෙක තුනක් පියාගෙන කොහේ හරි කේටරින් සර්විස් එකකින් කෑම බීම සපයලා රාත්‍රී කාලයට මත්පැනුත් ගෙනහල්ලා නටන නාඩගම් වල අඩුවක් නැහැ. කවුරුවත් බනිනවද? කවුරුවත් දොස් කියනවද? මේක නියමයක්ද? නමුත් තමන් මවාගත්ත ලෝකේ ඒ වැඩ සිද්ධ වෙන්න ඕන. ඒ වැඩ සිද්ධ වෙන්න ඕන. දානයක් දෙන්න ගියත් ඒ විදිහයි. මංගල්‍ය කටයුත්තකදී උනත් මගුල් තුලා කටයුතු උනත් ඔయిత වඩා වෙනසක් නැහැ. ප්‍රතිඵලය මොකද්ද පින්නතුනේ? විශාල මුදලක් වැය වුණ සමහර විට ණයට අරගෙන ලෝකෙට ණය වෙලා මේ හැම විකාරයක්ම කරන්නේ. ඒ හිත තුල යම්කි සංයමයක් තියෙනවා නම් දැනීමක් තියෙනවා නම් තේරුම් ගැනීමක් තියෙනවා නම් වටහා ගැනීමක් තියෙනවා නම් සරල බවක් තියෙනවා නම් විපත්තිකර තත්වයෙන් මිදෙන්න පුළුවන්. එහෙමනම් පින්න තුනි මියගේ එක්කෙනා පිළිබඳ ඇත්ත පිළිබඳව අවංක වූ චේතනාවෙන් වේදනාවක් කනගාටුවක් ශෝකයක් දුකක් නැති බව තමයි අද අපිට වෙන අවස්ථාවක දකින්න ලැබෙන්නේ. පින්කම් උනත් පින්න තුනේ පින්කම දෙවෙනි තැනට දාන්න ඕන. ඒක මුල් තැන නෙමෙයි. මුල් තැනට තියෙන්නේ කුමක්ද? තමන්ගේ චරිතය හදා ගැනීම. මේ කාලේ තරම් පින්කම් කරන කාලයක් මං හිතන්නේ මේ රටේ තිබුණෙම නැහැ. සතිපතා අටපිරිකර 50000ක් අටපිරිකර ලක්ෂයක් සිවුරු 20000ක් සිවුරු 30000ක් ස්වාමීන් වහන්සේලා කොච්චරද ලංකාවේ ඉන්නේ සමහර වෙලාවට ඕනනම් 27000ක් විතර ඉඳී වැඩේ කුරුම වුණා උන්වහන්සේලා 27000යි අටපිරිකර 50000යි. මාසෙකට මොනතරම් ප්‍රමාණයක් පූජා කරනවද පින්නතුනි? කාටද මොකටද තේරුම් මොකක්ද? ශාසනයට වෙන දේ හරිම සංවේගජනකයි. මිනිසුන් හැදුනද පින්නතුනි? මිනිසුන් හැදුන බවක් නැහැ. වවුනෝන් කා කොටා ගැනීම වෙතටම යන්න ඕන කරන්නේ නැහැ. නමුත් බොහෝ දෙනෙක්ගේ මනුස්සකම නැහැ. කන්තෝරුවකට යන්න තමන්ගේ සේව තමන්ට සේවාවක් ලබා ගන්න තැනකට යන්න මොනතරම් මිනිසුන්ගේ සිත් තුළ මිනිස්කම තියනවාද දයාව තියනවාද අනුකම්පාව දින කරුණාව තියනවාද මේ අමිහිරි වේදනාව ඔය ඇත්තෝ නොඑක් පිට ලබන්නට ඇති මහමගට කාලය ගත කරලා බස් වලට වියදම් කරලා බොහෝ දුර ගෙවාගෙන එන කෙනෙක් සමහර ලාවට කන්තෝරුවට ගිහිල්ලා ඇහුවොත් අද මගේ වැඩේ කෙරෙලද ඒ දිහා බලන්නෙත් නැතුව කියන්නේ නෑ නෑ තාම නෑ තාම නෑ. හැබැයි සමහර විට ඒ දේ සිද්ධ වෙලා. අපි මිනිසුන්ට බන කියලා තියෙන්නේ මොනවද? ඒ නිසා තේරුම් ගන්න ශාන්තිදේව පාදයන්ගේ කතාවක් මහායාන ආචාර්යවරයෙක් බෝධිචර්ය අවතාරයේ සඳහන් වෙනවා. ඒ සලෝකේ තේරුම තමයි මුළු ජීවිත කාලයක් ඔබ බුද්ධ පූජාව පවත්වන කෙනෙක් වෙන්න පුළුවන්. සංසාරගතව මේ උදාර පින්කම කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට මිනිත්තු දෙකක් තුල ඇති වෙන ක්‍රෝධ චේතනාව සංසුන් කරගන්න බැරි වුණොත් යටපත් කරගන්න බැරි වුණොත් අර බුද්ධ පූජා සියල්ලම වතුර යනවා. කල්පනා කරලා බලන්න මේ කියන දේශනාවේ අර්ථය කොච්චර වැදගත්ද කියලා. ඒ නිසා පින්නතුනේ, gederin ඇති වෙන හබ කෝලහල කරදර රණ්ඩු සරුවල් ගමක් නියම් ගමක් මුළු රටක්ම වෙලා ගනිද්දී අපි අපෙන් මහලා බලන්න ඕන මේ දහම වෙනුවෙන් කරන වත්පිළිවෙත් වල ප්‍රයෝජනයක් ලැබලා තියනවාද කියලා. එනිසා හොඳට හිතාගන්න දානයට වඩා ශ්‍රේෂ්ඨයි පින්නතුනි සිය දහස් ගුණයකින් සීලය. සීලයට වඩා වටිනවා භාවනාව. භාවනා කරන කෙනෙක් මොකද වෙන්නේ? ක්‍රෝධ බහුල කෙනෙක් ක්‍රෝධය අඩු කරගන්නවා. ඉක්මන් කෝපසිතක් තියෙන කෙනෙක් ඉක්මන් කෝපයේ නැති කරගන්නවා. රාගයෙන්, කාමයෙන් මුසපත් වෙච්ච කෙනෙක් එයින් වළකිනවා. උදාර චරිතයක් පින්නතුනි සමාජයට බිහි වෙනවා. දැන් එහෙම සමාජයේ එහෙම උදාර චරිත තියෙනවා. කාටද වැරදුනේ? කවුද වැරැද්දුවේ? එහෙමනම් අපි ඔය ඇත්ත මේකට උත්තර දෙන්න. එනිසා පින්නතුනේ මේ මවාගත් ලෝකය බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ නිවැරදි නියම යථාර්ථවාදී ලෝකය කියන්නේ මේකයි. ඒ ලක්ෂණ මේකයි පින්නතුනේ. නিত্য නොවන දේ නিত্য නොවන හැටියට දකින්න. අසුබ දේ අසුබ හැටියට දකිනවා. ඒ වගේම සැපයක් නැති දේ සැපයක් නැති දේ හැටියට දකිනවා. අනාත්ම වූ දේ අනාත්ම හැටි දකිනවා. දැන් එහෙමද? ලෝකේ නිට්ටයයි, ලෝකේ සැපයි, ලෝකේ සුභයි, වගේම ලෝකේ ආත්මයි. නিত্য සුභ සුඛ ආත්ම කියන විදිහට තමයි හැම දිනාගේම මේ චින්තාවලිය සකස් වෙලා තියෙන්නේ. අපි මොනතරම් දුරට පින්නතුනේ අනිත්‍ය ගැන බණ ඇහුවත් අපිට අනිත්‍ය වැටහිලා නැහැ. වෙනස් වීම ගැන වැටහිලා නැහැ. ඒ නිසා සුළු දෙයක් අමතක වුණොත් නැති වුණොත් පාඩුවක් වුණොත් මේ හිත වැළපෙන හැටි දන්නේ මේ හිත පමණ. අන්න ඒ වෙලාවේ පින්නතුනි ධර්මයේ සිහිපත් කරගන්න පුළුවන්. ධර්මයේ කියලා කියන්නේ කුමක්ද? දැන් මගේ හිතට මොකද වෙලා තියෙන්නේ? ඇයි මම මේ තරම් තැවෙන්නේ? නමුත් පින්නතුනි එහෙම හිතන අය නැහැ. මෙහෙම දෙයක් යෝජනා කළොත් කොහොමද? භාවනා කරනවානේ හුඟක් දෙනෙක් විවිධාකාර භාවනාවල් කරනවා. දැන් මේ භාවනා වැඩිීමේදී මේ විදිහේ දෙයක් අපි හිතන්න ඕන. කොහොමද? කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ධම්මානුපස්සනාවේ මුලින්ම කියන්නේ නීවරණ ගැන. අපි මේ භාවනාව මේ විදිහට කරමු. දැන් ඔබ තැන්පත් වෙලා සාමාන්‍යයෙන් දිනෙත් වසාගෙන ඒ භාවනා ඉරියව්වෙම ඉන්න ඕන කරන්නේ නැහැ. ඇඳේ වැතරගෙන වුණත් වරදක් නැහැ. ඔබට පුළුවන් කමක් තියෙන්න ඕන ඔබ ජීවිතේ හුඟා අඬපු වෙලාව ගැන හිතන්න. තැවිච්ච වෙලාව ගැන තැවීමටපත් වෙච්ච, ਸੰతాපයටපත් වෙච්ච අවස්ථාව ගැන හිතන්න. ඔබට පාඩු වෙච්ච අවස්ථාව ගැන හිතන්න. ඔබට ජීවිතේ එපා වෙච්ච අවස්ථාව ගැන හිතන්න. දැන් ඔබ එකින් එක එකින් එක එකට හේතු සාධක බලන්න. ඇයි මම මෙවැනි පාඩුවක් සිද්ධ කරගත්තේ? ඇයි මගේ රක්ෂාව මම අතරමඟ අතර දැම්මේ? ඇයි මම ඒ වගේම රණ්ඩු සරුවල් ඇති කරගෙන නඩු මගට බැස්සේ? බලාගෙන යනකොට පින්නතුනි මාන්නය, අහංකාරකම, වැඩි තණ්හාව එහෙම දෙයක්ම Tamanට පැහැදිලිව පේනවා. දැන් මේ කාලේ තමන්ට තණ්හාය ජායති සෝකෝ කියන බණපදේ මතක නැති නිසා මොනතරම් පිරිසක් දුක්ඛිත තත්වයකටපත් වෙලා තියෙනවද? හිතන්න බෑ පින්නතුනේ මේ ආයතනේ මෙච්චර පොලියක් ගෙවන්නේ කොහොමද කියලා. ඒ ඇත්ත ගැන ඊටාම අනුකම්පාවෙන් අහිංසක සිතවිල්ලෙන් මේ සඳහන් කරන්නේ ඔබ ටිකක් හරි බුදුබණ ගැන හිතුවා ඔබ ওই විදිහට දුක්ඛ දුරාචීව තත්වයටපත් වෙන්නේ නැහැ. එනිසා පින්නතුනි අපි හැම වෙලාවකම වටින කියන දේ තමයි හිත ගැන බලන්න ඕන. හිත දිහාවට හැරෙන්න ඕන. හිතට මොකද වෙන්නේ කියලා හිතන්න ඕන. එහෙම නෑනේ. එහෙම නෑ. වැරදි වැඩ කරනකොට ලෝකයා අපි දිහා බලන් ඉන්නවද කියලා අපි විමසිලිමත් වෙනවා. කවුද බලන් ඉන්නේ? වැරදි තැනකට යනවා, වැරදි වැඩක් කරනවා, වැරදි කටයුත්තකට පෙළඹෙනවා. ඇස් දෙක පින්නතුන් දල්වාගෙන බලනවා කවුද බලන්නේ කවුද දකින්නේ කාටද පෙනෙන්නේ ඒ ඔක්කොටම වඩා හොඳයි පින්නතුනේ තමන්ගේ හිත දිහා බලනවා නම් හිත වැඩ කරන්නේ කොහොමද කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැනේ. එනිසා අපි අර බුදුහාමුදුරු දේශනා කරපු වැරදි සහගත ලෝක විපරීත ලෝක විපල්ලාස කියන එක ඒක තේරුම් ගන්න ඕන. අන්න ඒක තේරුම් ගත්ත දවසට පින්නතුන් නිවන කෙසේ වෙතත් සැහැල්ලු ජීවිතයක් අපිට ලබා ගන්න පුළුවන් ගත කරන්න පුළුවන්. ජීවිතයේ සැහැල්ලු බව නැති වුනේ සැපත නැති සැපත නැති වුනේ සැනසෙල්ල නැති වුනේ සහනය නැති වුනේ කොහොමද පින්නතුනේ? ඒ නැතිවුනේ අපි මවාගත්ත ලෝකයක ඉන්න නිසා. ඒ මවාගත්ත ලෝකයේ තුල තමන්ම කල්පනා කරනවා, තමන්ම හිතනවා, තමන්ම නිර්මාණය කරගන්නවා, තමන්ම මේ ලෝකේ හදාගන්නවා. ඒ ලෝකේ වෙන කෙනෙක් නැහැ. මොනවද පින්නතුනි මේ හදාගන්නව, නිර්මාණය කරනවා, හිතනවා කියන්නේ? සංකල්ප ගොඩ නගා ගන්න. මේ ඉන්න ගේ මදි. මීට වඩා හොඳ ගයක් හදා ගන්න. ඒ වෙනුවෙන් ඒ වෙනුවෙන් පින්නතුනි මහා පුදුම දුක්ඛදායි පිළිවෙකකට යා බහිනවා. මේ පාවිච්චි කරන වාහනේ හොඳමදි. ඊට වඩා හොඳ වාහනයක් ඕන. මේ මේ වාහනෙනුත් යන්න පුළුවන්. නමුත් ඒක මදි. දැන් සමහර අයත් කියනවා පාටි එකට හරි උත්සවයකට හරි ගියාම අනිත් වාහන අතර මගේ වාහනේ හොඳට කැපිලා පේන්න ඕන. මෙන්න මේ කැපිලා පේන්න අඳිනවා කැපිලා පේන වාහන ගන්නවා, ගෙවල් දොරවල් හදනවා, වැඩ කරනවා, මගුල් තුලා උත්සව ගන්නවා. මේ ඔක්කොම පින්නතුන් තමන්ගේ මනසේ තියෙන සංකල්ප. සංකල්ප. ඔය ටික තේරුම් ගන්න තුරු කෙනෙකුට මේ ලෝකේ සැනසීමක් ලබන්න බෑ. සමහර ඇත්තෝ ඉන්නවා මොනතරම් දේපල තිබුණත් මොනතරම් හැකියාව තිබුණත් මොනතරම් ශක්තිය තිබුණත් යම් කිසි සංයමශීලී ස්වභාවයකින් කටයුතු කරන. අනුවණයෙන් ඒ ජීවිත රටාව දිහා බලලා කියන්නේ මොකද්ද? ලෝභය, ඒ වගේම කුණේ ඒ වගේම මහ පුදුම විදිහේ අමුතු උපහාසාත්මකව තමයි පින්නතුනි බලන්නේ. ඒ නිසා මහා සුළඟට නොසැලෙන මහා පර්වතයක් වගේ අපි ජීවත් වෙන්න ඕන. කවුරු නිඳා කළත්, කවුරු අපහාස කළත්, කවුරු අඩුපාඩු කිව්වත්, කවුරු චෝදනා කළත්, සේලෝ යතා ඒක ගනෝ වාතේන නසමීරති. ඒක ගනෝ මහා පර්වතයක් සිව් දෙකින් හමන සුළඟට සලවන්න බැරුව වගේ ඒවන් නින්දා ප්‍රශංසාසු නසමින් ජාන්ති පඬිතු. පඬිත පුද්ගලයා උගත් පුද්ගලයා විඤ්ඤූ පුරුෂයා ඥානවන්තයා පින්නතුනේ කවුරුවත් කිව්වට අහන්නේ නැහැ. තමන්ගේ ප්‍රතිපත්තිය සිටිනවා. එහෙම චරිත කීයක් අපේ සමාජේ තියෙනවද? එහෙම කීයක් චරිත සමාජේ තියෙනවද? සමහර වෙලාවට ගෙදර ගෘහ මූලිකය හැටියට දරුවන්ගේ පියා හැටියට වැදගත් අවස්ථාවකදී තීන්දුව తీරන ගන්න. දරුවන්ගෙන් බේරිල්ලක් නැහැ. දරුවන්ගේ මව් පියන් මෑණියන් වහන්සේගෙන් බේරිල්ලක් නැහැ. භාර්යාවගෙන් බේරිල්ලක් නැහැ. යාළුවන්ගෙන් බේරිල්ලක් නැහැ. ඇයි කොහොම හරි අර කුණු ගොඩට ඇදලා ගන්න හදන්නේ. ඕක කොහොම කරලා හරියන්නේ මෙච්චර වියදම් කරන්න ඕන. රටේ මිනිසු හිනාවේ. තමගේ තත්ත්වයට ගැලපෙන්නේ අපි කොහොමද මූණ දෙන්නේ? පින්නතුනි මොකටද කවුරුවත් අපිට ගහනවද, බන්නවද, දොස් කියනවද? ඒ නිසා තමන්ගේ ආදායමට සරිලන විදිහට උත්සව වේවා, ජීවත් වීම වේවා, ඇඳුම් පැළඳුම් වේවා, කීයෙන් කී දෙනෙක් මේ කටයුතු කරනවද? එතනම පින්නතුනේ අපෙන් දහම පලා ගිහිල්ලා. එවැනි වූ තත්වයක් තුල අවසානයේ මොකද කරන්නේ? මහා විශාල විදමක් කරලා මහා ඛේද ජනක තත්වයක් උදා කරගන්නවා. එහෙම නෙමෙයි දාද රට යන්නේ. මූලික අවශ්‍යතා පිළිබඳව පින්නතුනේ මොනම හැඟීමක්වත් නැහැ. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, බේතේ මේ එකම කාරණයක් පිළිබඳවත් පින්නතුන් හිතන්න සාධාරණ වූ සනසුන්දායි වූ හිතට පිං සිතිවිලිය කියන්නේ අකුසල් පව් නොපෙවිනෙන විදිහේ මානසිකත්වයක් ගොඩනගාගෙනද මිනිස්සු කටයුතු කරන්නේ. පළවෙනි දේ බලන්න කෑම් බීම. ಗುಣ වුණත්, අගුණ වුණත්, පත්‍ය වුණත්, අපත්‍ය වුණත්, හිතකර වුණත්, අහිතකර වුණත් පින්නතුනේ රසයට මුල් තැන දීලා තමයි කටයුතු කරන්නේ. රසයට මුල් තැන දීලා. මොනම ආකාරයවත් සංවරකමක් නැහැ. පින්නතුන් මහලොකුවට හිතන්නේ මම පංචශීලයේ සමාදන් වෙනවා. මං අහවල් අහවල් පූජාවලට සම්බන්ධ වුණා. ලෝතර බුදු පියාණන් වහන්සේ වදාරන්නේ එහෙම නෙමෙයි පින්නතුනි. මත්පඤ්ඤුතාවේ ආහාරයේ පමණ දැනීම. පමණ දන්නවයි කියලා කියන ප්‍රමාණය වගේම පින්නතුනි රස, ගුණ සියලු දේ පිළිබඳව යම්කිසි ආකාරයක සංයමයක් තියෙන්න ඕන. සංයමයක් තියනවාද? සංයමයක් නැහැ. එහෙමනම් පින්නතුනි ලෙඩ රෝග වලට මේ යටවෙච්ච ජීවිතයේ සිතට අසහනයක් එකතු කරන මිසක් සහනයක් එකතු කරන්නේ නැහැ. ආහාර පිළිබඳව කටයුතු කරන ආකාරය බැලුවාම අපිට පේනවා පින්නතුනි. ඒ දිහා දැක්කහම ධර්මයෙන් ශික්ෂණයක් නොලත් බව හොඳට පැහැදිලි වෙනවා. ඇඳුම් පැළඳුම් ගැන කියනවා නම් ඉතින් නොයේක් දේ කියන්න පුළුවන්. විලාසිතාවද, මෝස්තරද, වියදමද, කැපිපෙනීමද ඊටාම කලාතුරකින් කෙනෙක් තමයි පින්නතුණු මූලික අවශ්‍යතාවයක් හැටියට ඇඳුම් පිළිඳුම් පරිභෝග කරන්නේ. ඇඳුම් පැළඳුම් පරිභෝග කරන්නේ. ඇයි? තමන්ම වාගත්තු ලෝකේ වැඳෙන්න ඕන කරනවා. අන හිත සැනසෙන්නේ හිත සැනසෙන නම් පින්නතුනේ හිස් මිනිසුන් කරන දේ කරන්න ඕන. පහළ මට්ටමේ මිනිස්සු කරන දේ කරන්න ඕන. මොනවද පහළ මට්ටමේ හිස් මිනිස්සු කරන්නේ? කරන්නේ පින්නතුනේ ඇඳුමෙන් තමන් මහා ලොකු දෙයක් මවන්න හදනවා. අනිත් අයගේ අවධානය යොමු කරගන්න හදනවා. මේ බණහන වෙලාවේ ඔබම හිතලා බලන්න. දුටු ඇඳුම ගන්න මුදල් නැත්තම් කොහොම හරි මුදල් එකතු කරලා ඒ ඇඳුම ගැනීම තමයි ස්වභාවය. ඒක ඇඳගෙන හැඩ බලනවා. කන්තුරුවට යනවා. ගමේ වගේ මේ තැන්වලට යනවා. යාළු හමු වෙන්න යනවා. යටි හිතින් අපේක්ෂා කරනවා දැන් මගේ ඇඳුම ගැන අගේ කරයි. කොහෙන්ද ගත්තේ කියලා හායි. වටින දෙයක් කියලා හිතයි. හැබැයි කවුරුවත් අගේ නොකළොත් මොකද වෙන්නේ? ඒ වෙලාවේ Tamanට මේ පාවෙනවා. මේක මට මහ ලොකු දෙයක් වුණාට මේ දැක්ක කාටවත් මේකේ වටිනකමක් නැහැ. ඔය එකයි මම කිව්වේ. ඒ නිසා මේ සංකල්ප මවාගත්තු ලෝකෙ පුහු බව, හිස් බව, નિરර්ථක බව ඕක තමයි පින්නතුනේ. ඊළඟට කල්පනා කරාන්ට වාසස්ථාන පිළිබඳ දෙන්නයි ඉන්නේ කාමර 10ක් විතර තියෙනවා. කල්පනා කරලා බලන්න. කෝසහැල්ලු දීපවත. නමුත් අපි හිතන්ට මේ මායාකාරී ලෝකය අපි කොච්චර දුරට රවට්ටලා තියෙනවද? කොච්චර දුරට රවට්ටලා තියෙනවද? බේතේ ගැන හිතුවත් එහෙමයි. සමහර ඇතෝ ඉන්නවා රජේ රෝහලින් හොඳට කරගන්න පුළුවන් ප්‍රතිකර්ම තිබෙද්දි ප්‍රතිකාර තියෙද්දි වියදම් කළ ලොකු ලොකු තැන් වලට ගිහිල්ලා රෝගය කියන එක ආඩම්බරකමට හේතුවක් නෙමෙයි, සතුටු වෙන්න හේතුවක් නෙමෙයි, සැනසෙන්න හේතුවක් නෙමෙයි. රෝග පීඩාවට ලක්වීම කියන්නේ මොනතරම් දුක්ඛදායි දෙයක්ද? ඒ තරම් අමිහිරි අප්‍රසන්න අනර්ථකාරී දේ තුලිනුත් නම් වූ හොයන අය කොච්චර ඉන්නවද? කොහෙද බෙහෙත් ගන්න? අහවල් රෝහලේ, අහවල් රෝහලේ, අහවල් රෝහලේ. මරණයටපත් වෙනකොට කොහෙද ඉති? ඔක්කොම කියනවා. මහ ලොකු නම්බුවක්, මහ ලොකු ආඩම්බරකමක්, මහ ලොකු අහංකාරකමක්. අන්තිමේ පින්නතු මේ පුහු ලෝකයේ දඟලන දඟලිල්ල කොතනින් කෙලවෙර වෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔබේ ලෝකේ හදාගන්න පින්නතුනේ බොහොම චාම් සරල සත්‍යයට මුල් තැන දෙන්න. අන්න එතකොට මොකද වෙන්නේ අපිට නිවන් දකින්න පෙර ආතුවම සැනසුම්දායි පිළිවෙතකට යොමු වෙන්න පුළුවන්. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වා අපි එක එක්කෙනා හදාගත්ත ලෝක තියෙනවා කියලා. ඒ හදාගත්ත ලෝකවල බරපතල කප කරදරකාරී බව දුක් මුසු වේදනා ගෙන දෙන බව පින්නතුනේ තියෙන්නේ කෙලස් වලින් පිරුණ තරමටයි. කෙලස් වලින් පිරුණ තරම. ඒ ලෝකේ සමහරලාට ඊර්ෂ්‍යාව බහුලව තියෙනවා. ඒ ලෝකේ සමහරලාට ක්‍රෝධය බහුලව තියෙනවා. ඒ ලෝකේ සමහරලාට ආඩම්බරකම් බහුලව තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් හැම පියවරක් පාසාම් පිණු තැවෙන, දැවෙන, ਸੰతాපීට පත්වන ජීවිත රටාවක් තමයි යට ගෙනියන්න සිද්ධ වෙන්නේ. මේ මට මේත් ඇති. ඒ වගේම මම මේ විදිහට බොහොම සරලව ජීවත් වෙනවා. ඉන්න ගේ මට හොඳටම ඇති. වාහනයක් වුණත් තියෙනවා නම් මේ ඇති. මේ ඇති මේ ඇති මේ ඇති කියලා හිතන එක්කෙනා පින්නතුනේ සැනසීමක් අත්විඳින කෙනෙක් සතුටක් අත්විඳින කෙනෙක් තමන්ගේ පමණ දැන කටයුතු කරන එක්කෙනා ලොකු යහපත් තත්යකටපත් වෙනවා ඒ නිසා මේ මායාකාරී ලෝකයේ අපිව හැම පැත්තෙම බලන්න පින්නතුනේ පවට්ටම්. ඒ නිසා හිතන්න පින්නතුනේ යම් වෙලාවක හිතට ඇවෙනවා නම් දුක් වෙනවා නම් වේදනාවටපත් වෙනවා නම් ඇයි එහෙම වෙන්නේ? වෙන්නේ පින්නතුනේ ඔබ හදාගත්ත ලෝකය වෙනස් විදිහට කටයුතු කරනකොට. ඒ නිසා හොඳට හිතට ගන්නට ලෝකය අපේ නෙමෙයි. ලෝකය අපේද? ලෝකය අපේ නෙමෙයි. ලෝකය අපේ නෙමෙයි පින්නතුනේ. ලෝකය අපේ නම් මා හිතන විදිහට මා පතන විදිහට මා කල්පනා කරන විදිහට මගේ බලාපොරොත්තු හැටියට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕනේ. එහෙම සිද්ධ වීමක් නැහැ පින්නතුනි. එහෙම සිද්ධ වීමක් නැහැ. සමහර ඇත්තෝ හරි හම්බ කරගෙන දරුවෝ ලොකු මහත් කරලා උගන්නලා තැනකට ගෙනහල්ලා එයින් සනසිල්ලක් අස්වැසිල්ලක් ලබන්න බලාපොරොත්තු වෙනවා. දෙමව්පියන්ට පිටුපාල යනවා නොහිතපු විදිහට. සමහර වෙලාවට තරුණ ජීවිත ගත කරන ඇත්තෝ එක එක්කිනා පිළිබඳ අන්‍යෝන්‍ය විශ්වාසී තියාගෙන ආදරය ප්‍රේමය පුද කරන. අන්තිමේ දුක් ගොඩක තනි වෙනවා. කවුද මේ ඇත්තන්ගේ කනට කොඳුරලා කියන්නේ මේ ධර්මයේ ස්වභාවය මේකයි කියලා? කවදාවත් පින්නතුනේ හිත සනසන්ට ඒ වගේම මේ හිත සහනයටපත් කරන්න කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඇයි? ජීවිතේ පුරාවටම හිතුවේ දේ තමයි නිත්‍යයි හැමදාම පවතිනවා ස්ථිරයි වෙනසක් වෙන්නේ නැහැ. ආදරේ වෙනස් වෙන්නේ නැහැ. ශරීරය වෙනස් වෙන්නේ නැහැ. වයස වෙනස් වෙන්නේ නැහැ. මගේ පුතා වෙනස් වෙන්නේ නැහැ. මගේ මහත්තයා වෙනස් වෙන්නේ නැහැ. මගේ නෝනා වෙනස් වෙන්නේ. මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. නමුත් පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ දෙ නිකම්ම ඔයත්ෝ අහලා පිට කරන්න එපා, අයින් කරන්න එපා. ටික ටික හිතන්න දෙනෙත් පියාගෙන මේ වෙනස් වෙච්ච අය ගැන වෙනස් වෙච්ච ස්වභාවය ගැන වෙනස් වීම ගැන කේසාලෝමානකා දන්තා අනිත්‍යයි කියනවට වඩා තමන්ගේ දිවි මඟ ආපු ආකාරයත් වෙනස් වීම තුලින් දුක් විඳ ආකාරයත් කෙනෙකුට හිතන්න පුළුවන් නම් පින්නතුනි අන්නේ හිත සැනසෙනවා ඒ නිසා ඒ තමන් හිතන විදිහට මේ ලෝකෙ සිද්ධ නොවන නිසා තමයි තමන් හරියට ගේ අදුරක් හදාගන්න බැරි වුණා තමන්ගේ ව්‍යාපාරය අතරමඟ කඩා වැටුණා. යාළුවෝ හිත මිත්‍රයෝ සමහරට වංචා කළා. දරුවෝ තමහලට තමන්ට විරුද්ධකම් පැවවා. ඒ මොකද? තමන් මවාගත්ත සංකල්ප ලෝකයේ තිබෙනා වූ අනිත්‍ය ස්වභාවයේ හිතානතරම් ශක්තියක් නැතිකම නිසා. හිතානතරම් ශක්තිය නිසා පින්නතුනේ සුළුවෙන් හරි. මෙන්න මේ බුදුහාමුදුරෝ දේශනා කරපු විපරිණාම ධර්මයේ ඔය හිතට ස්පර්ශ වෙලා තියෙනවා නම් ඔය හිත කම්පාවටපත් වෙන්නේ නැහැ. දුකට වේදනාවටපත් වෙන්නේ නැහැ. මේ ගැන ඕන තරම් කතාවල් තියෙනවා, ජාතක කතාවල් තියෙනවා. ඒවා කියාගෙන යනකොට පින්නතුනේ අපිට පුදුම හිතෙනවා. මේ තරම් අලාභයක්, මේ තරම් නිନ୍ଦାවක්, මේ තරම් පාඩුවක්, මේ තරම් දුක්ඛදායී තත්වයක්. එළඹ තිබිද්ද කොහොමද මේවා ඉවසාගෙන ඉදිරියට යන්නේ? කොහොමද මේවා ඉවසාගෙන ඉදිරියට යන්නේ? අර උරග ජාතකයේ වගේ කතාවකදී. තාත්තයි පුතයි යනවා හේනට. පුතා මරණයටපත් වෙනවා. තාත්තා මග යන කෙනෙකුට කියනවා අද කෑම එක්කිනාටයි කියනවා. කෑම ටික අරගෙන අම්මයි ඒ අභාවයටපත් වෙච්ච පුතාගේ බහරයාවයි එනවා. ආවට පස්සේනේ අර සක්‍රදේවෙන්ද ඇවිල්ලා අහන්නේ මේ මොකද කරන්නේ? මේ දරුවා අභාවයටපත් වෙලා එයාගේ දේහය ආදාහන කරන්න. ඉතින් එයා එක එක්කෙනාගෙන් අහනවා තාත්තගෙන් අහනවා කොහොමද හිතන්නේ? අම්මගෙන් අහනවා. අම්මගෙන් අහවම කියන්නේ මොකද්ද? මම ආරාධනා කළෙත් නෑ. ආරාධනා කරන්නේ නැතුව මගේ කුසට ආවා. ඒ නිසා මම දන්නේම නැතුව නැති වෙලා ගියා. ඉතින් මේ විදිහට පින්නතුන අනිත්‍ය මෙනෙහි කරන උත්තර හතර දෙනාම දෙනවා. කිසිම වෙනසක් නැහැ. අකම්පිය වූ ස්වභාවයෙන් අඬන්නේ වැළපෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ தത്വයට අපි කිසි කෙනෙකුටපත් වෙන්න බෑ. මොකද පත් විය යුතුයි. පත් විය යුතුයි. ඒ නිසා හැබැයි අපි අනිත්‍යයි කියලා හම්ම නොකර ඉන්න හොඳ නැහැ. ඉගෙන නොගෙන ඉන්න හොඳ නැහැ. වැඩ කරන්නේ නැතුව ඉන්න හොඳ නැහැ. දරුවන්ගේ අනාගතය ගැන බලන්නේ නැතුව ඉන්න හොඳ නැහැ. මේ හැම දෙයක්ම කරන්න ඕන. ඒ කරන ගමන් හිත සනස ගන්න නම් මේ විපරීත ලෝකයේ අනිත්‍ය වූ ලෝකයේ විපරිණාම ධර්මය පිළිබඳ අපි හැමදෙනාම හිතන්න ඕන පින්නතුනි. එසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මායාකාරී ලෝකයේ ස්වභාවයක් තමයි දුක්සහගත ලෝකයේ සැපක් තියෙනවා කියලා හිතන්නේ. සැපක් තියනවද පින්නතුනි? සැප කොහෙද තියෙන්නේ? විවිධාකාර බින්න රුචික දේවල් හොයන හිත කවදාවත් සතුටු කරන්න බෑ. මොනෑඳ සතුටු උනේ? ඉතල බලන්න. ඒ ඒ ඒ දේ ටික දවසක් යනකොට එපා වෙනවා. ඒ දේ ටික දවසක් යනකොට එපා වෙනවා. ඒ නිසා පින්නතුනි සැපේ තුල තියෙන්නේ දුක. මොකද්ද සැපේ තුල තියෙන දුක? ඔබ යම්කිසි ආස්වාදයක් යම්කිසි වින්දනයක් යම්කිසි රාග චේතනාවක් සම්පූර්ණ කර ගැනීමක් යම් ක්‍රමයකින් ලබනවා නම් ඒකාකාරී බව නිසා ඒකේ පාවිලා යනවා. ඊට පස්සේ ඔබ කල්පනා කරනවා කෝ නෑනේ මට හරියට හිත සතුටු වෙන්නේ නෑ. කිසිම සතුටක් නැහැ. දැන් අපි හිතමුකෝ මොන හරි මේ දර්ශන බලනවා කියලා ওই රූපවාහිනිය හරි චිත්‍රපටයක හරි ඒකට ගැලිලා ඉන්න එක්කෙනා කල්පනා කරනවා පොඩ්ඩක් දාලා බලනවා වැඩක් නැහැ. එයා ඊට වඩා උසස් රසයක් හොයන්නේ. උසස් වින්දනයක් හොයන්නේ. උසස් ආස්වාදයක් හොයන්නේ. ඒ නිසා පින්නතුණි අන්න එපා ආස්වාදයේ පස්සේ සැපේ පස්සේ යන්න. ඒ ගියත් සැපේ වුණත් දුකක් දුකක් වෙන්නේ අන්න ඒ නිසා මොකක්ද? මගේ හිත සනසන්න, මගේ හිත තෘප්තිමත් කරන්න, මගේ හිත ප්‍රීතියටපත් කරන්න මේ කියන ක්‍රමේ මදි. මදි නිසා මොකද වෙන්නේ? යා මහා පුදුම විකලත්වයට, විපලත්වයට, දුක්ඛිතත්වයට, අසහනයටපත් වෙනවා. මත්පැන් බොන කෙනෙක් හොඳයිනේ උදාහරණයක් ගත්තොත්. දැන් මත්පැන් බොනවා බීලා බීලා දැන් එතකොට මත් වෙනවා. මේ මදි මත් වීම. තව මදි, තව මදි, තව මදි. ගන්න පුළුවන් සැරම මත් වර්ගයේ ගන්න මොකද උප්පරිමයෙන් එයා මත් වෙන්න ඕන නිසා. නමුත් ඒකනොත් පින්නතුනේ යාට තෘප්තියක් නැත්නම් කොතනදාම තියෙන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ලුණු වතුර බිව්වට කවදාවත් පිපාසය සංසිඳෙන්නේ එහෙනම් පින්නතුන් ලෝතුරු සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කළේ සැපේ කියන එකට ගැලෙන්න එපා. සැපේ කියන එක මුලාවක්. මේ ලෝක ධාත්වයේ සැපේ කියලා දෙයක් නැහැ. දුක්ඛමේවයි සම්භෝති දුක්ඛං තිත්තති වේවච. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤත්‍ර දුක්ඛා පමුඤ්චති. දුකමයි ලැබෙන්නේ. දුක මතයි ලෝකේ පිහිටා තියෙන්නේ. නමුත් පින්නතුනි අපි හැමදෙනාම තුවාල කසන අය. තුවාලයක් තියෙන යදියෙක් මොකද කරන්නේ? සතුටුයි කසනකොට. කසනකොට සනීපයි. කසල ඉවරනාට පස්සේ පින්නතුනේ මොකද වෙන්නේ? හරිම දුකක් වේදනාවක් පීඩාවක් අසහනයක් තියෙනවා. දැවිල්ලයි වේදනාවයි අමහිරි. නමුත් පින්නතුනේ බෙහෙත් ගල්වලා ඒ තුවාලේ හොඳුනාට පස්සේ අර තුවාලේ තියෙන කොට වගේ වනේ තියෙන කොට වගේ පණුව ගැවිසෙන කොට වගේ කසනවාද? කසන්නේ නැහැ. ඇයි? දැන් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ සමාජය දිහා බැලුවාම ලෞකික සමාජය දිහා බැලුවාම කාමාසක්ත පුද්ගලයන්ගේ ජීවිතය දිහා බැලුවාම ඔయిత වඩා වෙනසක් නැහැ පින්නතුනි. ලෝකෙ වෙනස් වෙනවා. ඒ වෙනස හිම නැන්න ලංකාවේ අපේ රටටත් වැටලා තියෙනවා. තරුණ පෙළ කොහාටද යන්නේ කියලා අපි දන්නේ නැහැ. මහා නොහික්මුණු ඒ වගේම අන්දමන්ද වෙච්ච නුහුගුණකාරයෝ හැටියට තමයි පින්නතුනි අද තරුණ පෙළ කටයුතු කරන්නේ. පාසල් දරුවොත් එහෙමයි. කුඩු පාවිච්චිය කෙසේ වෙතත් නොඑක් විදිහේ ඔය ටෙලිෆෝන් භාවිතේ අන්තර්ජාලය භාවිතේ මානසිකත්වයේ කොතනද නැවතිලා තියෙන්නේ. සමහර විට ඒ දරුවම දන්නවා මේ දුක්ඛදායී තත්වයෙන් මට මිදෙන්න බෑ. මම මිදෙන්න කොහොමද? අන්න ඒ නිසා පින්නතුනි සීලය ගැන ආනිසංස වදානකොට පෙන්නනවා එක ආනිසංසයක් තමයි පින්නතුනි ඇබ්බැහි කමෙන් මිදෙන්න. නරක පුරුදු වලින් මිදෙන්න පුළුවන්කම තියනවාද? පුළුවන්කමක් තබා පින්නතුනි බොහොම කලාතුරකින් කෙනෙක් තමයි හිතන්නේ Taman එවැනි ඇබ්බැහිකමකට පුරුද්දකට නරක පුරුදු වලට ඇලී ගැලී ඉන්න බවවත් දන්නේ නැහැ. ඇයි සතිය නැහැ සිහිය නැහැ බුදුහාමුදුරු දේශනා කරපු සතිය සිහිය නැහැ අප්‍රමාදී ධර්මයේ නැහැ. ඒ නිසා මේ හැමදෙනා මේ ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ හිතාන්ට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසය තමයි මගේ යන්නේ වැරදි අඩුපාඩුකම් හදාගන්නේ. ඒ නිසා පින්නතුනේ සෝයක් නැති ලෝකයේ සෝයක් හැටියට හිතන්න හිතන්න දුක් වේදනා වැඩි. නিত্য සුබ ඊළඟ සුබ. සුබ කියලා කියන්නේ යහපත් කියන එකනේ. අසුබ කියලා කියන්නේ අයහපත් කියන එක. හිතන්න එපා බුදුරජාණන් වහන්සේ මේ අසුබවාදී ධර්මයක් දේශනා කළා කියලා. උන්වහන්සේ ජීවිතේ ලස්සනයි. උන්වහන්සේ ජීවිතේ සුන්දරයි. උන්වහන්සේ ජීවිතේ මිහිරයි මේ උන්වහන්සේ වදාලා පින්නතුනේ. හැබැයි ඒ මිහිර පුහුදුන් කෙනෙක් හිතන විදිහ නෙමෙයි. පුහුදුන් කෙනෙක් හිතන විදිය සුබ යහපත් වූ දෙයක් මේකේ නැහැ. තියනවාද පින්නතුනේ? ඔබම කල්පනා කරලා බලන්න බොහොම ආසාවෙන් වැළඳගත් කෙනෙක්, ලං කරගත් කෙනෙක්, ප්‍රාර්ථනා කරලා ලබාපු කෙනෙක් ටික දවසක් යනකොට එපා වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔවුනොන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා, ආදර සම්බන්ධතා, ආවාහ විවාහ සම්බන්ධතාවලදී ඒවා පින්නතුට ටික කාලයකට සීමා වෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට වඩා වෙනස් වූ රසයක් හොයාගෙන යනවා. ඒ නිසා අර සුබයි කියන දේ පින්නතුනේ අන්න වෙනස් වෙන හැටි Tamange හිතට එනවා. ඉතින් අර පළඟැටියා ගින්නට යනවා වගේ සුබ දේවල්, සුබ ශබ්ද, සුබ වින්දන, සුබ දැකුම්, සුබ සිතිවිලි. ඒ ඔස්සේ ගිහිල්ලා කෙනෙක් පින්නතුනි දුකට වේදනාවට පීඩාවට පත් වෙන මේ මවාගත්තු ලෝකේ හැටි. ඒ හින්දා හිතන්න මේ ලෝකේ කිසිම දෙයක් සුබයි කියලා ගන්න බෑ. එහෙම දෙයක් නෑ. ඊළඟ නিত্য සුබ සුඛ ආත්ම. ඒතර ආත්ම කියන එක ගත්තාම එතනදි සඳහන් කරන්න පින්නතුනි මේ විකල් මානසිකත්වයෙන් ඉන්න සමහර චීවරධාරීන් සිටිනවා මේ මානසිකත්වය හොඳ නැති නිසා අනිච්ච කියන්නේ ඉච්ඡාවක් නෙමෙයි කියලා කියනවා එතකොට අනත්ත කියලා කියන අර්ථයක් නොවන දේ කියනවා. මේක දැන දැනම බුදුහාමුදුරන්ගේ ධර්මයේ විනාශ කරන්නට දුෂ්ට පාපකාරී චේතනාවෙන් කරන වැඩක්. ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ලෝකේ පුරා පින්නතු ව්‍යාප්ත වුණේ වෙනසක් වුණේ මේ අනාත්මවාදී ධර්මය නිසා. ඒ අනාත්මවාදී ධර්මයේ විකෘති කරනවා නම් ඔයත් ඒකට සාදුකාර දෙනවා නම් ආනන්තර පාප කර්මයන් ඒ තරම් නැහැ. ගමේ පන්සලේ ඉන්න හාමුදුරු ඉන්නවා හොඳ උගත් හාමුදුරු ඉන්නවා අහලා බලන්න. නමුත් අද ඒ දේ කරන චීවරධාරින් ඉන්න හොරට සූරු පුරවගත් අය ඉන්නවා. මේක මහා පාපයක්. එවැනි අය පිළිකුල් කරන්න ඕන. එවැනි අය පිනදින සමාජයෙන් පන්නලා දාන්න ඕන. නමුත් කවුරුවත් ඒකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා අනත්ත කියන්නේ කුමක්ද? අනත්ත කියන්නේ තමා සිතූ පරිදි ලෝකයේ කිසිවක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් එකෙන් එක කල්පනා කරලා බලන්න. අඩුතරමින් තමන්ට පුළුවන් ද කියන්න දැන් මේ වෙලාවේ හිසේ කැක්කුමයි නමුත් මේක පස්සේ වෙන්න ඕන කියලා. අරුතරමින් Tamanට පුළුවන් ද පින්නතුනි කියන්න දැන් මේ වෙලාවේදී මට බොහොම කරදරයි වැඩ කටයුතු තියෙනවා. ඒ නිසා මට මේ වෙලාවේ අනේ මේ බඩේ කැක්කුම හැදෙන්න එපා කියලා කියන උදරාබාධය හැදෙන්න එපා කියන්නේ. ඒ වගේම Tamanගේ ජීවිතේ කොයි දෙයකටද මැදිහත් වෙන්න පුළුවන් කමක් තියෙන්නේ. කිසිම දෙයකට මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම තියෙන්නේ පින්නතුනි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කිව්වේ ඒකයි. කිසිම දෙයක් තනි පැවැත්මක් නැහැ. පාසලක් කිව්වොත් සිසු දරුවෝ වගේම ගුරුවරුත් ඉන්න ඕන. ගුරුවරු විතරක් ඉඳලා හරියන්නේ නැහැ. රෝහලක් කිව්වොත් වෛද්‍යවරු වගේම රෝගීන් සිටින තත්ත්ව වෙනවා. මේ විදිහට හැම දෙයකම පින්නතුනේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා නම් එතන එකක් හැටියට ගන්න පුළුවන් ශක්තිවන්තයෙක්, බලවන්තයෙක්, ඒ වගේම මේ නායකයෙක් නැහැ. අන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා අසරණ වූ අනාථ වූ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. එනිසා ආත්ම කියලා කියන්නේ බොහෝ දෙනෙක් කල්පනා කළා මේ ශරීරයේ මරණයෙන් පස්සේ දාලා යනවා. නමුත් ඉදිරියට යන ඒ වගේම ආත්මයෙන් ආත්මයට යන ඒ වගේම විමුක්තිය සඳහා යන යම් කිසි පදාර්ථයක් ශක්තියක් තියෙනවා කියලා. ඒක බොහෝ විට හැඳුන්වන්නේ සිත හැටියටයි. නමුත් උන්වහන්සේ වදාළේ සිත උනත් සසර දිගින් දිගට ගමන් කළත් උපාදිතී භංග කියන අවස්ථාත්‍රයට සම්බන්ධ වෙමින් මේක වෙනස් වෙමින් වෙනස් වෙමින් වෙනස් වෙමින් යන දෙයක්. අන්න ඒ නිසා මේ ධර්මානුකූල අදහස සිටින්න ඕනා. ඒ නිසා ආර් විදියේ කරන මේ වැරදි අර්ථකථන වලට සාදු කියන්නේ එපා පින්නතුනි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකී හැටි දේශනා කළා. ඉතින් මම සඳහන් කළේ පින්නතුනි ගාථා ධර්මයෙන් ඒත පස්ස ඉමං ලෝකං එන්න මේ ලෝකේ දිහා බලන්න. මවාගත් ලෝකේ දිහා බලන්න චිත්තං රාජූප රතූපමං චිත්තං රාජ රතූපමං විසිතුරු රජුරුවන්ගේ රතේට උපමාවක් කරන්න පුළුවන් මේ ජීවිතේ ඒ වගේම નિසරු ජීවිතයේ, ਸਰූපිතර ජීවිතයේ, ඒ වගේම විකාර සහගත ජීවිතයේ මොකද වෙන්නේ? එත්ත බාලා විසීදාන්ති. මේ අඥාන පුද්ගලයෝ මේ මෙහි නොඑක් නොඑක් විදිහේ ආකාරයේ විසුළු කරමින්, විකාර කරමින් මේක යම්කිසි ආස්වාදයක් පලනවා. නමුත් මොකද වෙන්නේ? පඬිත පුද්ගලයා නත්ති සංගෝ විජානතා ඥානවන්ත විඤ්ඤූ පුරුෂයා මොකද කරන්නේ මේ தત્ත්වය හරියට දැනගෙන මෙලොවත් සැනසෙනවා මෙලොවත් සහනියටපත් වෙනවා පරලොවත් පින්නතුනේ ඒ ඇත්ත සංසාරේ අවසන් කරනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාම ලෝකයේ තේරුම් ගන්න මේ අමනෝඥ ඒ වගේ මවාගත් ලෝකයෙන් ඔය ඇත්තන්ට මිදෙන්න පුළුවන් නම් අන්න ඒකම සංසාරයේ අවසන් කිරීමක් වෙනවා. ඒ සඳහා ඔබ හැමදෙනාගේ යහපත් වූ සිතිවිලි යොමු වේවා දහම නිවැරදිව තේරුම් ගනීවා මේ දුක් ඇති සංසාරයෙන් ඈතරව ලබන නිර්වාණ ශාන්තිය සියලු දෙනාටම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු සාදු අවස්ථාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැමතෙම උතුම් නිවන් සුවත් වේවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඩවත සමාධිමැදුර පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරයන්හි අධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය පයාගල නන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111307182 දුරකථන අංකයට. ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112697140 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.